තෙරුවන් සරණයි. ආයිබෝ වේවා. සුපුරුදු පරිදි ඔන්න අදත් අපි ආදරයෙන් ඔබගේ ආලින්දයට ගොඩවදිනවා. ඔබගේ වැඩසටහන, අපේ වැඩසටහන, අපි කාගෙත් වැඩසටහන ගුරු අදන් සිසුමුවින් සුසරවන සුගත පද විවරණ වැඩසටහන සමගී. සුපින්වතුනේ ඔබ දැන් දන්නවා පහුගිය වැඩසටහන් මාලාව තුළම අපි සාකච්ඡා කරමින් එන්නේ මහාචාර්ය රේරුකාණේ චන්දවිමල නායක ස්වාමින් වහන්සේ රචනා කරලා තියෙන ධර්ම විනිශ්චය කියන දහම් පොත සම්බන්ධවයි. ඒකෙදී අපි විවිධ මාතෘකා පිළිබඳව පහුගිය වැඩසටහන් මාලාවෙම අපේ අනුශාසක ස්වාමින් වහන්සේ විසින් ධර්මානුකූල විග්‍රහයන් අප වෙත ගෙනෙන්නු ලැබුවා. අද අපි සූදානම් වෙනවා මේ ධර්මානුකූල විග්‍රහයට තවත් කීපයක් එකතු කර ගැනීමට. ඒ සඳහා අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් සියස මැදිරි සංකීර්ණයට වැඩමවා වදාරා සිටිනවා අපගේ අනුශාසක ස්වාමින් වහන්සේ අපි උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් අප මැදිරි සංකීර්ණයට වැඩමවා වදාරා සිටිනවා. අවසරයි අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව අපි පිළිගනු ලබනවා. සොපින්වතුනේ අපි මේ වන විට මේ ධර්ම විනිශ්චය කර ගැනීමේදී අපි කොයි විදිහටද අපි හැසිරිය යුත්තේ සහ අපි අපේ මානසිකාරයන් ගොඩනැගිය යුත්තේ ඥාන සංප්‍රයුක්ත භාව එකතු කරගත යුත්තේ විමසිලිමත් ආකාරයට කටයුතු කළ යුත්තේ මේ ආකාරයෙන් විවිධ මාතෘකා කාරණා හරහා අපි මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා අපේ ස්වාමීන් වහන්ස වැඩි දුරට මම මේක කතාව ඉදිරියට ගෙනියන්නේ නැතුව මම ඔබ වහන්සේ වෙතට යොමු වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ දැන් යම් පුද්ගලයෙක් වෙනවා. ඒ පුද්ගලයාට අපි අර පහුගිය සතියේත් කතා කරා මේ පූජාවක් කිරීමේදී ඔහු තුළ තිබෙන ප්‍රාර්ථනා, ඔහු තුළ තිබෙන බලාපොරොත්තු, ඔහුගේ අරමුණ මේ කියන දේවල් ඔහුට අනන්‍යයි කියන එක තමයි ඔබ වහන්සේ අපිට දැක්කුවේ. ඒක ඥාන සංප්‍රයුක්ත ආකාරයෙන් අප තුළ ඇති කරගත යුත්තේ කොහොමද කියලා ඔබ වහන්සේ අපිට පහදා දුන්නා. සහ ඒ ක්‍රියාව කරනකොට ඒක පරිබාහිරව දකින කෙනා කොයි විදිහටද ඒක දැකිය යුත්තේ? ඔහු කොහොමද ඒක ඥාන සංප්‍රයුක්තව අවබෝධ කරගත යුත්තේ කියන එකත් ඔබ වහන්සේ අපිට කරුණාවෙන් පහදලා දුන්නා. අපේ ස්වාමීන් වහන්සේ දැන් යමෙක් බුද්ධ පූජාවක් කරනකොට අරමුණු කර ගැනීම තිබෙනවා. දැන් යමෙක් හිතන්නේ ශාසනයක්ක යම් තනතුරක් ප්‍රාර්ථනාවෙන් කරන අරමුණක් වෙන්න පුළුවන්. යමෙකුට දිව්‍ය මනුෂ්‍ය සැප බලාපොරොත්තුෙන් කරන අරමුණක් වෙන්න පුළුවන්. යමෙක් හිතන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ මට මේ ධර්ම මාර්ගයේ යහතින් ගමන් කරන්නේ මට මේ මේ සැප සම්පත් ලැබෙන්න ඕනේ. මට මේ මේ ආකාරය ප්‍රඥා ස්වභාවය ලැබෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මේක ධර්මානුකූලව විග්‍රහ කරනකොට කොයි විදිහේ අදහසක්ද ඔබ වහන්සේ අපිට දෙන්නේ? ත්‍රිවන් සරණයි හැම දිනාටම ඇත්තටම අරවින්ද මහත්මයා දැන් අපි බුදුරජාණන් වහන්සේට යම්කිසි පූජාවක් දැන් අපි දන්නවනේ බුදුරජාණන් වහන්සේ ජීවමානව නැහැ කියලා. දැන් ජීවත්ව ඉන්න කෙනෙකුට පූජාවක් පවත්වනවා නම් පරිත්‍යාගයක් කරනවා නම් ඒතනත්තාගේ යහපත සඳහායි අපි කළ යුතු. දුගියෙකුට කන්න දෙනවා නම් දුගියා සුවපත් කරන භික්ෂුවකට දාන දෙනවා නම් උන්වහන්සේට සුවසේ සීලාදී ගුණධර්ම වඩන. අර බුදුරජාණන් වහන්සේට අපි පූජා කරනවා නම් ජීවමානව බුදුහාමර වැඩ ඉන්නවා නම් උන්වහන්සේව ජීවත් කරනවා. ඒතර දැන් බුදුරජාණන් වහන්සේ නැති බව අපි දන්නවා. එහෙනම් දැන් මොකටද පූජා පවත්වන්නේ? ඒකේ ප්‍රධාන පරමාර්ථය තමයි බුදු ගුණ සිහිපත් කරමින් අපේ චිත්තසංතානය තුල ගුණ නුවණ අවදි කරගන්න. එතකොට අපි මුල් මුල් සතියේදී මේ සම්බන්ධව කතා කරනකොට අපි සිහිපත් කළා ಗುಣ ඇගීම තුළ තමන්ගේ චිත්තසංතානයේ ಗುಣ වැඩෙනවා ಗುಣ මකා දැමීම තුළ තමන්ගේ චිත්තසංතානයේ ಗುಣ පිරිහෙනවායි එතකොට අන්නේ ಗುಣ ඇගීම තුළින් Taman ಗುಣ නුවණින් වර්ධනය වෙන්නට මඟ සලසා ගැනීම තමයි ජීවමානව නැති බුදුරජාණන් වහන්සේ සිහි කරමින් උන්වහන්සේගේ ගුණ සිහි කරමින් වන්දනාමාන කිරීමේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ. එතකොට ඒ පරමාර්ථයට සමගාමීව අපිට විවිධ අරමුණු ඒ බුද්ධ පූජාවත් එක්කලා ගොනු කරගන්න පුළුවන්. අර අරවින්ද මහත්මයා කිව්වා වගේ තමන්ගේ සසර ගමනේ අවසාන ඉලක්කය නිවන් අවබෝධ කිරීම. එතකොට මේ නිර්වාණ අවබෝධය ලබන බෝධීන් තුනක් තියෙනවා. සම්මා සම්බෝධි, පච්චේක බෝධි සහ ශ්‍රාවක බෝධි. එතකොට තමන් සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන්නට අපේක්ෂා කරන කෙනෙක් නම් ඒ බුද්ධ වන්දනාව, බුද්ධ පූජාව සම්බුද්ධත්වයේ ලැබීම සඳහා මමත් අනාගතයේ යම් දවසක මේ තථාගතයන් වහන්සේ වගේ ਸਰවඥතා ඥානය සාක්ෂාත් කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ලෝක සත්වයින් සසර දුකින් එතර කරනවා. එහෙමයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහෙන් සත්වයින් සසර දුකින් එතර කළ කෙනෙක්. එතකොට උන්වහන්සේගේ ඒ ගුණය සිහි කරලා වන්දනාමාන කරලා Tamanට සසරේ අර විදිහට සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන කෙනෙකුට බුද්ධ පූජා කරන්නට පුළුවන්. ඊළඟට පච්චේක බෝධිය ඒ විදිහෙන් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඊළඟට ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරනකොට ඒ අතරත් විශේෂතා තියෙනවා. අපි අර පහුගිය දවස්වලත් කතා කළා වගේ අගතනතුරු ප්‍රාර්ථනා කරගෙන මේ පූජාවන් කරන්නට පුළුවන්. එතකොට එහෙම අගතනතුරක් Taman ප්‍රාර්ථනා කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ ඒ ඒ ගුණයන්ට වන්දනා කරලා Tamanට ඒ බඳු අග්‍රස්ථානයක් ලබන්න. දැන් උදාහරණයක් හැටියට අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්සැත්ත උන් අතරින් අග්‍රයි. එතකොට දිවස්සැති භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍ර වෙන්නට උන්වහන්සේ සසරේ කරන ලද කුසල් පිළිබඳව සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් පහන් ආලෝක පූජා ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේ වෙනුවෙන් පහන් දල්වන්න පහන් සියය දහස බැගින් දල්වන්න අවශ්‍ය පහන් වැටවල් ඉදිකිරීම. එතකොට දීර්ඝ කාලයක් ඒ පහන් වැටේ කොතෙක් දෙනා පහන් දල්වනවද බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ සියල්ල කරුණු අරමුණු කරගෙන පහන් වැට ඉදි කරන්නේ තථාගතයන් වහන්සේ මහා ප්‍රඥාවෙන් යුක්තයි මහත් වූ ඥාන සම්පත්තියෙන් උන්වහන්සේ අනන්ත ලෝක ධාතුන් දකිනවා එතකොට ඒ මහත් වූ දිවසක් ඇති බුදුරජාණන් වහන්සේට මේ පහන් ආලෝකය පූජා කරනෝ දෛනිකව කවුරුන් විසින් හෝ පහන් දල්වන්නට මේ පහන් වැට ඉදි කරනවා. එතකොට මේ කුසල බලය මට අනාගතයේ දිවසැත්ත උන් අතර අග්‍ර වෙන්නට උපකාර වෙන්න කියන ඉලක්කය ඇති කරගෙන මේ පහන් ආලෝක පූජාවන් කරන්න පුළුවන්. ඒ විදිහට අනුරුද්ධ හඳුරෝ බොහෝ ආත්ම භාවවල ඒ ආලෝක පූජාව කළ ආකාරය සඳහන්. එහෙම. ඊළඟට මහා ප්‍රඥ වූ සරියුත් මහ රහතන් වහන්සේගේ උන්වහන්සේගේ මහා ප්‍රඥාව දියුණු කරගන්නට කටයුතු කරනකොට බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව අගය කරමින් ප්‍රඥාව සිහි කරමින් වන්දනාමාන කරලා ස්තුති පූජා පවත්වලා ඒ වෙනුවෙන් ගරු බුහුමන් පවත්වලා එහෙම කටයුතු කරලා තියෙනවා. ඒතකොට තමන් ප්‍රඥාව දියුණු කරනවා වගේම තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාව අරමුණු කරගෙන කරන වන්දනාව පූජාව අපට ප්‍රඥාව දියුණු කරන්න හේතුව. එහෙමයි. දැන් අපේ රේරුකාණේ මහානායක හාමුදුරුව විසින්ම සම්පාදනය කරලා තියෙන පුණ්‍යෝපදේශයේ එක් එක්කෙනාට යෝග්‍ය වන්දනා ක්‍රම. පාලකයින්ට සුදුසු වන්දනා ක්‍රම, ගුරුවරුන්ට සුදුසු වන්දනා ක්‍රම, ශිෂ්‍යයින්ට සුදුසු වන්දනා දැන් මේ පාලකයින්ට සුදුසු වන්දනා ක්‍රම කියන එකේ තියෙන්නේ අර පුරුෂ ධම්මසාරති ගුණය මතු කරනවා. එතකොට ශිෂ්‍යයින්ට සුදුසු වන්දනා ක්‍රම කියන එකේ තියෙන බුදුරජාණන් වහන්සේගේ විවිධ ඥානයන් විස්තර කරනවා. එතකොට අන්න ඒ වගේ අපේ ඉලක්කය කුමක්ද? ඒ ඉලක්කය සපුරා ගන්නට පුළුවන් වෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ යම් යම් ගුණයන් සිහිපත් කරලා අපිට පූජාවන් පවත්වන්නට පුළුවන්. ඊළඟට අපි හිතමු සසර ගමනේ නිරෝගී සම්පත්තිය අපට අවශ්‍යයි. අපි අර පසුගිය වැඩසටහනකත් අරවින්ද මහත්මයා සිහිපත් කළා අපිට භවභෝග සම්පත් ආදියත් සසර ගමනේ අවශ්‍ය වෙනවා. එතකොට එතනදී නිවන ඉලක්ක කරගෙන නිවන් දකින ආත්ම භාවයේ දක්වා මේ මේ යහපත් ඵලයන් ලබන්නට මේ කුසල් හේතු වෙන්නට කියලා අපිට බුද්ධ පූජාවන් පවත්වන්නට පුළුවන්. එහෙමයි. ඉතින් එතරම්දී වැදගත් වෙන්නේ අපි කරන පූජාව ගැන අපිට වැටහීමක් තියෙන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ ගුණය ගැන වැටහීමක් තියෙන්න ඕන ඒ ගුණය සිහි කරලා ඒ පූජාව පවත්ලා අපේ යහපත් ප්‍රාර්ථනාව સિદ્ધ කරගන්න. එහෙමයි. එතකොට දැන් ආමිසය ප්‍රතිපත්ති මාර්ගයට යොමු වෙන ආකාරයෙන් අපි පවත්වනවා නම් අනිවාර්යෙන් කාරණා තුනක් ගැන අපේ අවධානය යොමු කරන්න ඕනේ. ඒ තමයි තමන් කරන පූජාවේ ඒ පූජාවේ ගුණය මොකක්ද? උදාහරණයක් හැටියට ගත්තොත් දැන් පහන නම් පූජා කරන්නේ ඒ පහනෙන් කෙරෙන්නේ අඳුර දුරු කරලා ආලෝකය ඇති කරන එකනේ. අන්නේ ගුණය අපි හරියට තේරුම් ගන්න. ඊට පස්සේ ඒ ගුණයට සාපේක්ෂ බුද්ධ ගුණයක් අපි සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් අවිද්‍යාන්ධකාරය දුරු කළා. ලෝක සත්වයින්ගේ සිත් සතන් තුළ කෙලෙස් අඳුර දුරු කරන්නට උන්වහන්සේ ධර්මාලෝකය ප්‍රඥාලෝකය ලබා ඒ තථාගතයන් වහන්සේට මේ අඳුර දුරු කරන්නා වූ ප්‍රදීපාලෝකය මම පූජා මේ කුසල බලය මටත් සසර ගමනේ ප්‍රඥා ආලෝකය ලබන්නට හේතුව. එතකොට අපි පූජා කරන ද්‍රව්‍යයේ තියෙන අර්ථය හඳුනා ගන්නවා ඒ අර්ථයට සාපේක්ෂ වූ බුද්ධ ගුණයක් ආවර්ජනා කරනවා ඒ බුද්ධ ගුණය වෙනුවෙන් පූජා කරලා ඊට සරිලන ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එතකොට පූජාව, බුදු ගුණය සහ ප්‍රාර්ථනා මේවා එකට සංසන්දනය වෙන විදිහට අපි සැලසුම් කරගත්තොත් ඒ පූජාව වඩා අර්ථ සම්පන්න ඥාන සම්ප්‍රයුක්ත පූජාවක් වෙනවා. එහෙමයි. අපේ ස්වාමිනාස අවසරයි. යමෙකුට හිතුනොත් දැන් අපි ඒ කරන පූජාව තුළිනුත් අපි යමක් බලාපොරොත්තු වෙනවානේ. එතන තෘෂ්ණාවක් ගැබ් වෙලා නැද්ද? ඔව් ඇත්තටම දැන් අපට ප්‍රාර්ථනාව තෘෂ්ණා මූලිකව સિદ્ધ කරන්නටත් පුළුවන් ප්‍රඥා මූලිකව સિદ્ધ කරන්නටත් පුළුවන්. එහෙමයි. දැන් ප්‍රාර්ථනාව තෘෂ්ණා මූලිකව સિદ્ધ කරනවා කියන්නේ තෘෂ්ණාවේ ස්වභාවය තමයි ඇලෙන, බැඳෙන, රැස් කරන, අත්පත් කරගන්න ඉන්ද්‍රිය පිනවන ගතිය. එහෙමයි. එතකොට අපේ පැතුම යොමු වෙන්නේ දේවල් රැස් කිරීම සඳහා අපේ පැතුම යොමු වෙන්නේ දේවල් ඇලීගෙන බැඳීගෙන ඉන්ද්‍රිය පිනවගෙන ඒව අත්පත් කරගෙන මොසපත් වීම සඳහා නම් ඒ ප්‍රාර්ථනාව යෝග්‍ය ප්‍රාර්ථනාවක් නෙමේක තෘෂ්ණා මූලික ප්‍රාර්ථනාවක්. හැබැයි අපට සම්මා සම්බුද්ධත්වය හෝ පච්චේක බුද්ධත්වය හෝ ශ්‍රාවක බුද්ධත්වය කියන මේ තුන්තරා බෝධියෙන් Taman ප්‍රාර්ථනා කරන යම් බෝධියක් ඉලක්ක කරගෙන ඒ බෝධිය සාක්ෂාත් කරන තෙක් ඒ බෝධිය සඳහා යන ගමන් මගේදී අවශ්‍ය ප්‍රාර්ථනා සපුට කරගන්න අවශ්‍ය පාරමිතා සම්පාදනය කරගන්න අවශ්‍ය ගුණනුවණ සම්පාදනය කරගන්නට අවශ්‍ය සම්පත් ප්‍රාර්ථනා කර ගැනීම ප්‍රශ්නා මූලික නෙමෙයි ඒක ඥාන සම්ප්‍රයුක්තව කරන්නට පුළුවන්. එහෙම. එතනදී මූලික වෙන්නේ Tamanට අවශ්‍ය කාරණා. අවශ්‍ය ඒ අවශ්‍යතාවයේ තීරණය වෙන්නේ කෙලස් නැසීම ඉලක්ක කරගෙන. එතකොට මම යන්නේ කෙලස් නසන්නයි මේ භව ගමන නිමා කරන්නටයි. ඒ නිමා කිරීම සඳහා මට ප්‍රඥාව අවශ්‍යයි. එහෙමයි. ඒ නිමා කිරීම සඳහා මට නිරෝගිකම අවශ්‍යයි. ඒ නිමා කිරීම සඳහා මට වීරිය අවශ්‍යයි. ඒ භව ගමන නිමා කරන්න ප්‍රතිපත්ති පුරන්න පාරමිතා පුරන්නට යන ගමනේදී මට අනිත්යයට පිහිට වෙන්න දන් දෙන්නට මට ධන සම්පත් අවශ්‍යයි. ජීවිතේ පවත්වන්නට අමුදරුවන් පෝෂණය කරගන්නට මට ධන සම්පත් අවශ්‍යයි. එතකොට අරවින්ද මහත්තයා දැන් හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවය තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් නම් එතන තියෙන ඥාන සම්ප්‍රයුක්ත බව. දැන් වර්තමාන ජීවිතයේ සම්බන්ධ වුණත් එහෙමයි. එහෙමයි. දැන් අපිට දැන් ඔබතුමන්ට දැන් ගිහියෙක් හැටියට ධනය පරිහරණය කරන්න සිද්ධ වෙනවා. එහෙමයි. එතකොට ඒ ධන පරිහරණය විමුක්ති මගට උදව් වෙනවද විමුක්ති මගට බාධාවක් වෙනවද කියලා තීරණය වෙන්නේ හැඟීම් වලට වහල් වෙලාද ධනය පරිහරණය කරන්නේ නිවන් දැකීම සඳහා යන ගමනේ අවශ්‍යතා සපුරා ගන්නද ධනය පරිහරණය අන්නේ හැඟීම් සහ අවශ්‍යතා වෙන් කර ගැනීම මත තමයි විමුක්ති මගද සසර ගමනද කියලා තීරණය. එහෙම අපි. ඒ නිසා අපි බුද්ධ පූජාවක් කරලා හෝ වෙනත් පින්කමක් කරලා කරන ප්‍රාර්ථනාවලදී කෙලෙස් වලට වසඟ නොවි හැඟීම් බර නොවි අවශ්‍යතා හඳුනාගෙන ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් මට මේ බිරිඳම සසර ගමනේ ලැබේවා මේ සැමියම ලැබේවා කියන ප්‍රාර්ථනාව පවා ඥාන සම්ප්‍රයුක්තව ඕනනම් සිදු කරගන්න පුළුවන්. දැන් මේ බිරිඳ ලැබෙන්න මේ සැමියා ලැබෙන්න කියන එක ලෝකයේ තියෙන සරාගීම ප්‍රාර්ථනාවනේ. එතකොට ඒ සරාගීම ප්‍රාර්ථනාව උනත් කෙනෙකුට ඕන ඥාන සම්පන්නව කරන්නට ඒ කොහොමද? දැන් අපි හිතමු Tamanට නිවන් දකින ආත්ම භාවයේ දක්වා Taman පැවිදි වෙනවා නම් ගැටලුවක් නැහැ. හැබැයි යම් භවයක විවාහ වෙන්නට සිදු වුණොත් ඒ විවාහ වෙන අවස්ථාවේ Taman කවදාවත් සසර ඇසුරු කරලා නැති අසත්පුරුෂ කාන්තාවක් Tamanට විවාහයට ලැබුණොත් අසත්පුරුෂ සැමියෙක් ලැබුණොත් ඒතනත්තාගේ ඒ භවයත් ඉවරයි සසර ගමනත් ඉවරයි. Tamanට වඩවන්න තියෙන ප්‍රාර්ථනාවන් වඩවා ගන්න තියෙන කාලයක් කාලයක් නැති වෙනවා විනාශ වෙනවා. ඉතින් ඒ නිසා මම මෙන්න මේ විදිහට නිවන් අවබෝධ කරන්නටයි සසර යන්නේ. ඒ යන ගමනේදී මට විවාහ වෙන්නට අවස්ථා සැලසුණොත් ඒ විවාහය සඳහා මට සත්පුරුෂ බිරිඳක් සත්පුරුෂ සැමියෙක් ලැබෙන්නට ඕන අර නිර්වාණගාමිනී මාර්ගයට කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා ಗುಣධම් වඩන්න පුළුවන්. එහෙම අපි. ඉතින් එතකොට දැනට Tamanට ඉන්න බිරිඳ ඒ බඳු සත්පුරුෂ කාන්තාවක් කියලා දැනෙනවා නම් ඒ බිරිඳම නිවන් දකින්නකන් සසර ලැබෙන්නට ප්‍රාර්ථනා ඇති කරගන්න පුළුවන් විමුක්තියට සමගාමී. එහෙමයි. එතකොට දැන් ඉන්න සැමියා ඒ බඳු සත්පුරුෂ ස්වාමියෙක් කියලා Tamanට දැනෙනවා නම් ඒ සැමියාම සසර නිවන් දකින්නකන් ලබන්නට ප්‍රාර්ථනා කරගන්න පුළුවන්. හැබැයි වෙන කෙනෙක් මට මේ බිරිඳම මේ සැමියාම කියන එකේ මේ තනත්තාගේ ප්‍රාර්ථනාවේ පැහැදිලි වෙනසක් තියෙනවා. දැන් අර හැඟීම් වලට වහල් වෙලා සරාගී බවට ඇලිලා රූපයට හැඩයට කතාවට වසඟ වෙලා අපි එකට මැරෙමු ඊළඟ භවෙත් අපි එකට උපදිමු මැරෙන නිවන් දකිනකන් අපි එකට යමු කියලා ඒ පොදු ලෝකයේ කරන ප්‍රාර්ථනාව සරාගී හැඟීම් බර ප්‍රාර්ථනාව. ඒක නිවන් දකින්නට නෙමෙයි සසර පැටලෙන්නටයි හේතුව. එහෙමයි. සහ අපේ ස්වාමිනාස මේ ජරා ව්‍යාධිත් එක්ක ගමන් කරනකොටත් ඔය අදහස මේ භවයේදීම වෙනස් වෙන්නත් මේ භවයේදීම වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අපි දන්නේ නැහැ මේ ජීවිතේ ලස්සනට හිටියට ඊළඟ භවයේ කාන්තාව හෝ ඒ පුරුෂයා ලස්සන තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා නිවන් දකින්නත් එක්ක Taman යම්කිසි පුරුෂයෙක් යම්කිසි බිරිඳක් සැමියෙක් ඇසුරු කරන්න ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනාව තෘෂ්ණා මූලික නොවි ප්‍රඥා මූලික ප්‍රාර්ථනාවක් වෙන්නේ කෙලස් නැසීම ඉලක්ක කරගෙන ඒ කෙලස් නැසීම සඳහා යන ගමනට සහායක් හැටියට කල්යාණ මිත්‍රෙක් හැටියට ප්‍රාර්ථනා කරගෙන. දැන් මහබෝසත්වරයෙක් සහ ඒ මහබෝසත් බිරිඳ එකට අසුරු කරගෙන යන්නේ ওই විදිහේ ඉලක්කයක් එක්ක. ඊළඟට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සහ භද්‍රා භද්‍රා කාපිලානි සහ පිප්පලි මානවක මේ දෙදෙනාගේ සසර ගමනත් ඒ විදිහට ලොකු බන්ධනයක් එක්ක ආපු ගමනක්. ඒ කොච්චර ලොකු බන්ධනයක්ද කියනවනම් පිප්පලිමානවක සහ භද්‍රාකාපිලානි අවසානයේ දෙන්නම විවාහ ජීවිතයට යොමු වුණාට දෙදෙනාම විවාහ ජීවිතයක් ගත කරන්නේ බ්‍රහ්මචාරීව ජීවත් වෙන්නේ අන්තිමට දෙදෙනාම පැවිදි වෙන්න තීරණය කරලා ඒ දෙදෙනත් එක්කම ගිහිගෙයි නික්මිලා එක මාර්ගයක් ගිහිල්ලා ඒ මාර්ගයේ දෙකට බෙදෙනකොට දෙන්න ඒ ඒ මාර්ග දෙකෙන් වෙන් වෙනවා. ඒ වෙන් වෙනකොට මේ පොළව කම්පා වුණා කියලා සඳහන් වෙනවා ඒ දෙදෙනාගේ වෙන්වීම නිසා. ඉතින් ඒ කියන්නේ තරම් සාංශාරික වශයෙන් එකට ආපු ලොකු බැඳීමක්. මෙහෙමයි. එතකොට ඒ වගේ මේ මේ මහ පොළොවට පවා සබාධමට පවා දැනෙන විදිහට සබාධම සාක්ෂි කොටගෙන මේ මේ ලෝකේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ පංච ධාතුන් සාක්ෂස්ථානයේ තබාගෙන ඒවා ඉබඳු බන්ධනයක් ඇතුව නිවන් දකින්නකම් පාරමිතා පුරන එකට යන චරිතය. ඉතින් ඒ නිසා ප්‍රාර්ථනාව කියන එක අඹුසැමියන් හැටියට ප්‍රාර්ථනා කර ගැනීම සරාගී කියලා අපිට එහෙම කියන්නට තීරණය කරන්න බෑ. ඒක තීරණය වෙන්නේ හැඟීම් වලට වහල් වෙලා දේ ප්‍රාර්ථනාව කරන්නේ එහෙම නැත්නම් විමුක්තිය ඉලක්ක කරගෙන කෙලෙස් නැසීම ඉලක්ක කරගෙන සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වයෙන් ගුණ දහම් වඩන්නද ඒ ප්‍රාර්ථනාව කරගන්නේ කියන කාරණේ මතයි ඥාන සංප්‍රයුක්ත බව හෝ තෘෂ්ණා මූලික බව තීරණය. එහෙමයි. අපේ ස්වාමින්වහන්සේ අපිට මේ පහදා දෙමින් සිටින්නේ මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අපි කරන දාන ආදී පින්කම් බුද්ධ පූජා ආදී පින්කම් වලින් අපි ප්‍රාර්ථනා කරන අරමුණු කෙසේද ප්‍රඥා සම්පන්නව අපි අරමුණ තුළ එල්බෙන්නේ? අපි කොහොමද මේ ප්‍රඥා සම්පන්න ස්වභාවයේ ඒ අරමුණ තුළ ගමන් කරන්නේ කියන එක. අපි දීර්ඝව මේ සම්බන්ධව සාකච්ඡා කරමු මද විරාමයකට ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වෙලා. අපි නැවතත් සුපුරුදු ලෙස දහම් සාකච්ඡාව සමගයි එකතු වෙලා ඉන්නේ. අපි මේ වෙනකොට ස්වාමින්වහන්සේ සමග සාකච්ඡා කරමින් ඉන්නේ මේ බුද්ධ පූජාවක් කිරීමේ පින්කමක් කුසලයක් කිරීමෙන් පසු අරමුණක් ප්‍රාර්ථනාවක් සිහිගන්වනකොට කොහොමද ඒ අරමුණ ප්‍රාර්ථනාව ප්‍රඥා සම්පන්න ස්වභාවයෙන් සිහිගන්වන්නේ අරමුණු කරන්නේ කටයුතු කරගන්නේ කියලා. අපේ ස්වාමීන් වහන්සේ මට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කරන්න හිතෙනවා. දැන් අපේ ස්වාමීන් වහන්සේ යමෙක් ප්‍රාර්ථනාවක් විදිහට කරනවා මේ ලෞකික සැපයක් බලාපොරොත්තුෙන්. නමුත් ඔහුගේ ඒ ලෞකික සැපේ අරමුණ ලෝකෝත්තර සැපය. එතකොට අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් හිතන්න පුළුවන් ඒකත් වංචනික ධර්මයක්ද මේ වංචාවෙන්ද මම මේ දේවල් කරන්නේ මගේ මේ ප්‍රාර්ථනාව තුළ මම බලාපොරොත්තු වෙන දේ කුමක්ද එයා අතරමං වෙලා ඉන්න පුළුවන් අපේ ස්වාමිනාස කෙනෙකුට බුද්ධ පූජාවක් හරි පින්කමක් හරි කරලා යම් ප්‍රාර්ථනාවක් සිද්ධ කරනකොට අපේ ස්වාමිනාස ඔහු තුළ අවබෝධ කරගත යුතු කරුණු හෝ යම්කිසි න්‍යාය මාර්ගයක් හෝ යම්කිසි රාමුවක් රටාවක් තිබෙනවද අපේ ස්වාමීන් වහන්සේ? ඇත්තටම ඒකට අපිට මෙන්න මෙහෙමයි කියලා ආකෘතියක් පනවන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. යම්කිසි න්‍යායක් අපිට හඳුනා ගන්නට පුළුවන්. මොකක්ද ඒ න්‍යාය? කෙලස් නැසීම ඉලක්ක කොටගෙන. එතකොට ඒ කෙලස් නැසීමට අදාළ වූ ಗುಣනුවණ අවදි කර ගැනීම ඉලක්ක කොටගෙන. එතකොට කෙලස් නැසීම කියන්නේ අවසාන ඉලක්කය. ඒ කෙලස් නැසීම සඳහා අපට ಗುಣ නුවණ වැඩි වීම කියලා කියන්නේ ඉන් මෙපිට තියෙන ප්‍රධාන ගමන් මාර්ගය. එතකොට ඔන්න ඔය කරුණු හරියට තේරුම් අරගෙන කෙලස් ප්‍රහාණය කිරීම සහ එතෙක් ඊට අදාළ ಗುಣ නුවණ දියුණු කිරීම කියන කරුණු පාදක කොටගෙන අපිට ඒ ප්‍රාර්ථනා ගොනු කරගන්න පුළුවන් නම් ඒ ප්‍රාර්ථනාව ඥාන සංප්‍රයුක්ත ප්‍රාර්ථනාවක් හැටියට හඳුනා ගන්න පුළුවන්. එහෙමයි. එතනදී විශේෂයෙන් අපි සැලකිලිමත් වෙන්නට ඕන අර හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා මත කරුණු පාදක කරගන්න. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් කෙනෙකුට ගමන් බිමන් යන්න වාහනයක් තියෙන්න ඕන. එහෙමයි. දුර ගමනක් යන්න. එතකොට වාහනයක් ගන්න ඕන කියන අදහස හරිද වැරදිද කියලා අපි බැලුවොත් ඒක අපිට තීරණය කරන්න වෙන්නේ හැඟීම් වලට වහල් වෙලාද දැන් වාහනේ ගන්න ඕන කියලා හිතන්නේ. එහෙම නැත්නම් අවශ්‍යතාවය සලකාගෙන. අන්න එහෙමයි අපිට තීරණය කරන්න. එතකොට හැඟීම් වලට වහල් වෙනවා කියලා කියන්නේ අර ගොල්ලන්ටත් වාහනයක් තියෙනවා අප මටත් වාහනයක් ගන්න ඕන. දැන් මේ මගේ தත්වෙට ගැලපෙන්නේ මේ නිකන් සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවය අනේක. එතකොට මේ ඒකට ගැලපෙන හැටියට වාහනයක් ගන්න ඕන. අන්න ඒ වගේ අර මාන පරවසව අනිත් අයට තමන්ගේ බලය පෙන්වන්න, හැකියාව පෙන්වන්න, තමන්ගේ தත්ත්වය පෙන්වන්න ප්‍රතිරූපයක් හදන්න. අන්න ඒ වගේ නිකන් තේරුමක් නැති අර්ථ ශුන්‍ය සංකල්පවල එල්බගෙන නම් තමන් වාහනයක් ගන්න ඕන කියලා හිතන්නේ එතන තමන් අතරමං වීමක් තමයි තියෙන්නේ. කෙලස් වැඩි. එහෙමයි. හැබැයි මේ මේ වැඩ කටයුතු ටික පහසුවෙන් කරගන්න මට වාහනයක් තිබ්බොත් පහසුයි. ඊළඟට ඒ වාහනයක් තිබ්බොත් මට කාර්යක්ෂමව තව වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඊළඟට පවුලේ කටයුතුත් මට පීඩාවක් නැතුව කරගන්න පුළුවන්. මේ මානසිකව අර වාහනට අවශ්‍ය වෙලාවට ලැබෙයිද බස් එකේයිද කියලා හිතමින් ඉන්න මේ පීඩාව මට නැතුව බොහොම සැහැල්ලුවෙන් කටයුතු කරන්න. එහෙමයි. ඒතර කායික වශයෙන් තෙහෙට්ටුවක් නැති වෙනකොට වැඩි කාලයක් නිරෝගීව වැඩ කටයුතු කරන්න පුළුවන්. ඉක්මනින් අදාළ වැඩ කටයුතු ටික මෙහෙව ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අවශ්‍යතා සලකාගෙන Tamanට වාහනයක් ගන්නට අවශ්‍ය තරම් මුදලුත් ධාර්මික විදිහට සම්පාදනය කරගන්නට පුළුවන් නම් පරමරකම් කරන්නේ නැතුව ඒ සඳහා සුදුසු වත් පොහසත්කමකුත් Tamanට තියෙනවා නම් ඒ වගේ පදනමක් මත ඒ ධනය ආයෝජනය කරලා වාහනයක් ගන්න සිටීම වැරදි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. එතකොට දැන් මේ වැදී අරවින්ද මහත්මයා අපි තේරුම් ගන්නට ඕන මේ ඥාන සංප්‍රයුක්ත බව කියන එකේ එක මට්ටමක් නෙමෙයි තියෙන්නේ. එක් එක්කෙනාගේ ඥානෙ එක් එක් ප්‍රමාණය. එහෙමයි. එතකොට දැන් අපි හිතමු ආලෝකය කියන්නේ මොකක්ද කියලා ගත්තාම සූර්යාලෝකයත් ආලෝකය. සඳ එළියත් ආලෝකය. ඊළඟට විදුලි එළියත් ආලෝකය. ඊළඟට විදුලි පන්දමේ එළියත් ආලෝකය. ඉටි පන්දමේ එළියත් ආලෝකය. ගිනි පෙනෙල්ල එළියත් ආලෝකය. කණාමැදිරි එළියත් ආලෝකය. එතකොට කණාමැදිරි එළිය එළිය ආලෝකයක් නෙමෙයි කියලා අපිට බැහැර කරන්න බෑ. හැබැයි සූර්යාලෝකයත් එක්ක සංසන්දනය කරනකොට ඒක අහලකින්වත් තියන්නත් බෑ. නමුත් එහෙමයි කියලා අපිට ඒක ආලෝකය නෙමෙයි කියලා අයින් කරන්න බෑ. ඉතින් අන්න ඒ වගේ එක එක්කෙනාගේ ප්‍රඥාවේ ප්‍රමාණයන් වෙනස්. එතකොට ඒ ඒ තැනත්තා දේවල් ඥාන සංප්‍රයුක්තව කරන්න ඕන කියලා අපි කොච්චර කිව්වත් ඒතනත්තාට වැඩ කරන්න වෙන්නේ ඔහු සතු ප්‍රඥාවේ ප්‍රමාණයත් එක්කලා. එහෙමයි. ඉතින් එතනදී Tamanට පුළුවන් ගුරුවරුන් ඇසුරු කරමින්, ගුරුවරු සමග සාකච්ඡා කරමින් තවත් ඒ ධර්ම කරුණු පිළිබඳව වැඩිපුර දැනුවත් සත්පුරුෂයින් එක්කලා එකතු වෙලා තමන් හිතන පතන රටාවේ යම්කිසි අඩුපාඩු තියෙනවා නම් ඒවා සකස් කරගෙන ඉතින් අන්න එහෙම සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ට ඇසුරු කිරීම තුළින් අර ඥාන සම්පන්න බව ටික ටික දියුණු කරගන්න පුළුවන්. නමුත් ඒ මොන විදිහට අපි කතා කළත් අවසාන තීරණය වෙන්නේ ඒතනත්තා සතු ප්‍රඥාවේ ප්‍රමාණයට තමයි දේවල් තීරණය වෙන්නේ. ඒ නිසා ඥාන සංප්‍රයුක්තව කටයුතු කරනවා කියලා කිව්වහම හැම එකක්ම එක සමාන නැහැ. ඒවත් යම් යම් අඩු වැඩිකම් උස් පහත් ස්වභාවයන් තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් යමෙක් දානය දෙනකොට එයා හිතනවා නම් මම මේ දානය දිය යුත්තේ තෘෂ්ණාව නැති කිරීමට. ඔව්. කෙනෙක් සීලේ රකිනකොට එයා හිතනවා නම් මම මේක තුළ සංයමය ඇති කර ගැනීමයි කරන්න ඕනේ. ප්‍රඥාව භාවනා කරනකොට එයා හිතනවා නම් මං ආධ්‍යාත්මික සුවය ලබා ගන්න තමයි කරන්නේ. නමුත් තව කෙනෙක් ඔය දාන සීල භාවනා කරන්න පුළුවන් ඔය අපි කියවා වගේ සසරේ ප්‍රාර්ථනාවක් උදෙසා. මේ දෙක තුල අපේ ස්වාමීන් වහන්සේ කොහොමද විග්‍රහ වෙන්නේ? දැන් ඒක අපිට තීරණය කරන්න වෙන්නේ අරවින්ද මහත්තයා. දැන් සාංශාරික ප්‍රාර්ථනාවක් තිබීම වරදක් නෙමෙයි. එහෙමයි. හැබැයි සාංශාරික ප්‍රාර්ථනා සඵල කරගන්නටත් අර දැන් කරන ක්‍රියාවේ අර්ථය හරියට තේරුම් ගන්න. එහෙම අපේ. දැන් කරන ක්‍රියාවේ අර්ථය නිවැරදි නැතිනම් ඒක හරියට විග්‍රහ කරගෙන නැත්තම් සාංශාරික ඉලක්කයක් තිබුණයි කියලා තේරුමක් නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මට මේ කුසලය නිවන් පිණිස හේතු වේවා කියලා හිතාගෙන කුසල් කරනවා. හැබැයි ඒ කරන කුසලය ඥාන සංප්‍රයුක්ත නැහැ. කෙලස් බහුලයි. එතකොට කෙලස් බහුලව කරන කුසලය කෙලස් නසන්න උදව් වෙන්නේ නැහැ. එතකොට එයාට හොඳ පැතුමක් තියෙනවා. පැතුමක් තියාගෙන තමයි ඒක කරන්නේ. කරාට ඒකට සාධනය වෙන්නේ නැහැ. උදාහරණයක් ඇටියට ගත්තොත් අපේ මේ අපට අසනීපයක් තියෙනවා. ඒ අසනීපයට අදාළ නොවන බෙහෙතක් කාගෙන් හරි අහගෙන එනවා. අර මට්ට කුණ්ඩලීගේ තාත්තා අහගෙන ආවා. එතකොට අහගෙන ඇවිල්ලා මේ බෙහෙත මම මේ කැප වෙලා බොන්නේ මේ රෝගය සුව කරගන්නයි මේ බෙහෙතෙන්ම මගේ රෝගය සුව වේවා කියලා. ඉතින් හොඳ ප්‍රාර්ථනාවක් ඇති කරගෙන අර බෙහෙත බොනවා. එහෙමයි. බිව්වයි කියලා ඒකෙන් ඒක සුව වෙන්නේ නැහැ. ප්‍රාර්ථනාව හොඳයි. අදිෂ්ඨානය හොඳයි. හැබැයි ඒ රෝග රෝගය නිවාරණය කරන විදිහේ ඖෂධීය ගුණයක් නෙමෙයි ඒකේ තියෙන්නේ. එහෙමයි. අන්න ඒ වගේ ප්‍රාර්ථනාව හොඳ වෙච්ච පමණට ප්‍රාර්ථනා සඵල වෙන්නේ නැහැ. සාධකය නිවැරදි නැත්තම්. ඒකෙම අනිත් පැත්තත් අපි තේරුම් ගන්නට ඕනේ. සාධකය નિවරදි වෙච්ච පමණට පළදරන්නේ නැහැ. හොඳ ප්‍රාර්ථනාවක් නැත්නම්. එහෙමයි. ඒ කියන්නේ දැන් අපි දැන් කතා කළානේ වාහනයක් ගැනීම ගැන. දැන් යම් කිසි කෙනෙකුට මුදල් තිබිච්ච පමණින් මුදල් තියෙන හැමෝම ගෙවල් හදන්නේ මුදල් තියෙන හැමෝම වාහන ගන්නෑ. මුදල් තියෙන හැමෝම රජ වෙන්නේ ඇයි එයාට මුදල් තිබුණාට එහෙම එකක් කරන්න ඉලක්කයක් නැහැ. එහෙමයි. මුදල් තියෙන හැමෝම රජ වෙන්නේ නැත්තේ රජ වෙන්න ඕන කියන ඉලක්කයක් ඔහුට නැති නිසා. එතකොට රජ වෙන්න ඕන වුණාට රජ වෙන්න බෑ. ඒකට අවශ්‍ය පෞල් පසුබිම දැනුම හැකියාව ඒ ටික නැත්තම්. එතකොට ප්‍රාර්ථනාව තියෙන්නත් ඕන. ඒකට සාධකයේ තියෙන්නත් ඕන. සාධක ටික ඔක්කොම තිබුණා වුණත් පැතුමක් නැත්තම් ඒත් ඒක ඉටු වෙන්නේ නැහැ. දැන් මහදන සිටු පුත්‍රයාට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඔහු උත්සාහ කළා නම් රහත් වෙන්න තිබුණා. එහෙමයි. එතකොට රහත් වෙන්න තිබුණා කියන්නේ සසරේ පාරමිතා වැඩිලා තියෙනවා, බෝධිපාක්ෂික ධර්ම වැඩිලා තියෙනවා, ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙනවා. හැබැයි ඔහුට මේ ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්නට ඕන කියන නිශ්චිත ඉලක්කයක් නොතිබිච්ච නිසා අර සියල්ලක්ම යටපත් වෙලා ඉතින් ඒකට තව ගොඩක් හේතු සාධක ගොනු වුණා. මව්පිය බුද්ධිමත්ව කටයුතු කළේ නැහැ. පාප මිත්‍ර ඇසුරකට වැටුණා. ඉතින් හැබැයි අර සියලු සාධක තිබිලා මේ ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්න ඕන කියන නිශ්චිත ඉලක්කයක් ඔහුට තිබුණා නම් අර සියලු සාධක යට කරගෙන බුදුරජාණන් වහන්සේගේ අවධානය ඔහු වෙත යොමු වෙලා ඔහු එතනින් ඉහළට ගන්න තථාගතයන් වහන්සේට ක්‍රියාත්මක වෙන්න තිබුණා. එහෙමයි. ඉතින් දැන් අර අච්චර මිනිමර මරා හිටපු අඟුලිමාල හොයාගෙන ගියා. එතකොට තව බොහෝ දුර බැහැර ඉන්න අය හොයාගෙන ගියා. ඉතින් මේ මනුස්සයාට මේ හැකියාව තිබිලත් ඇයිද බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් උනේ නැත්තේ? ඒක බුදුරජාණන් වහන්සේගේ දෝෂයක් නෙමෙයි. ඔහුට මේ භවයේ මේක නිම කරනවා කියන ඉලක්කයක් නැතිනම් ඔහුගේ ඉලක්කය තියෙන වෙනත් තැනක නම් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් උනායි කියලා ඒක කරන්න පුළුවන්කම නැහැ. ඉතින් එතකොට සාධක ටික තියනවා පැතුම නැහැ එතන. සමහරුන්ට පැතුම තියනවා සාධක ටික එතනට ගොනු වෙලා නැහැ. එහෙමයි. වෙනවා. එතකොට ඒ නිසා අපිට යම්කිසි ඉලක්කයක් සපුරා ගන්නට යනකොට ප්‍රාර්ථනාව වැදගත් වෙනවා. ඒ ප්‍රාර්ථනාව වගේම ප්‍රාර්ථනාවට අනුරූපීව සාධක ගොඩනැගීමත් විශේෂයෙන් වැදගත්. එහෙම අපේ ස්වාමීන් අපි දැන් හොඳ තැනකට ඇවිල්ලා ඉන්නවා අපේ ස්වාමීන් වහන්සේ. හුඟක් කණ්ඩායම් දැන් අද සමාජයේ සිද්ධ වෙන දෙයක් තමයි දැන් ඔබ වහන්සේ කියන විදිහට ලෝකෝත්තර අරමුණක් නෙමෙයි ලෞකික ප්‍රාර්ථනා කරනවා. මගේ දරුවාගේ විභාගේ සාර්වා ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මට අර ඉඩම විකුණ ගන්න ලැබේවා. මට මේ විදිහට ධන සම්පත් ලැබේවා. මට මේ වගේ වගේ රැකියාවේ උසස් වීමක් ලැබේවා. ස්වාමීන් වහන්සේ එතකොට මේ දේවල් ඇත්තටම ගත්තොත් මේ බුද්ධ පූජාවක් කරලා ප්‍රාර්ථනා කිරීම මුලාවක්ද එහෙම නැත්නම් සුදුසු ක්‍රියාවක්ද? දැන් අරවින්ද මහත්මයා ඔය ගැන සමාජයේ ගොඩාක් විවේචන තියෙනවා. දැන් හුඟක් වෙලාවට බෝධි පූජා පවත්වලා මගේ අපලේ දුරු වෙන්න විභාගේ සමත් වෙන්න, රස්සාවක් ලැබෙන්න, හොඳ විවාහයක් ලැබෙන්න, නඩුව දිනන්න ඔය වගේ ප්‍රාර්ථනා කරනවා. දැන් ඕවා ඇහෙනකොට දකිනකොට හුඟක් දෙනා කියන්නේ බුදුරජාණන් වහන්සේ බෝධිය ළඟට ගිය සියල්ල අතහරින්නයි අපේ මිනිස්සු බෝධිය ළඟට යන්නේ සියල්ල බදා ගන්න. එහෙමයි. ඉතින් එතකොට කියන්න වෙන්නේ අර මේ මඩිහි පඤ්ඤාසිහ මහානායක හාමුදුරුවෝ කිව්ව කතාව තමයි. මඩේ පඤ්ඤාසීහ මහානායක හරු මේ ජාතිය ගැන රට ගැන හරියට කතා කරපු කෙනෙක්නේ. එතකොට ඒක සභාවකදී එක්කෙනෙක් කියලා තියෙනවා ඔබ වහන්සේ මේ ජාතිය ගැන මෙච්චර මේ මතු කරලා කතා කරන්නේ බුදුහාමුදුරුවෝ කොතනකවත් එහෙම මේ ජාතිය මතු කරලා කතා කරලා නැහැනේ. එතකොට උන්වහන්සේ කියලා දෙනවා. ඉතින් මමත් බුදු වුණාට පස්සේ එහෙම කතා කරන්නේ නැහැ. තාම මම බුදු වෙලා නැහැ. ඒ නිසා දැනට මම <laughs> ජාතිය ගැන කතා කරනවා. බුදු වුණාට පස්සේ මම ජාතිය ගැන කතා කරන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ බුදු වෙන අවසාන ආත්ම භාවයයි මේ මිනිසුන්ගේ ප්‍රතජන ආත්ම භාවයයි සසඳන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ අතට ලැබිච්ච සක්විති රජ පදවියත් අතහැරලා තමයි බුද්ධත්වයට සඳහායි. ඉතින් එහෙමයි කියලා අපට කියන්න පුළුවන් ආ බෝසතාණන් වහන්සේ සක්විති තව දවස් 7කින් සක්විති රජ වෙන්න පුළුවන්කම තිබුණා. ඒකත් අතහැරලා ගියේ. අපේ කට්ටිය මේ රජ වෙන්න දඟලනෝ ඉතින් ඒක නිකන් අනුවන කතාවක් විතරයි. ඒ ඒ කියන්නේ ලෝක ස්වභාවය ගැන ਵਿਚාරයක් නැහැ. එහෙමයි. එතකොට බෝසතාණන් වහන්සේ එහෙම කටයුතු කළේ ඒහි පරිසමාප්තියටපත්. එතකොට උන්වහන්සේත් බෝසත් පාරමිතා පුරන කාලේ ඕන තරම් ඒ රාජ්‍යත්වය සඳහා ඒ කැපකිරීම කරලා තියෙනවා. තමන්ගේ පරිවාරය රැකගන්න ඕන තරම් කැපකිරීම කරලා තියෙනවා. උන්වහන්සේ බෝසත්වරයෙක් තමයි තමන්ගේ පරිවාරය වෙනුවෙන් වැඩිපුරම වෙහෙසෙන්නේ. අන් සියලු දෙනාට වඩා. තමන්ගේ බිරිඳ ගැන, තමන්ගේ දරුවා ගැන, තමන්ගේ පිරිවර ගැන ඒ තරම්ම කැපකිරීම කරන්නේ. ඉතින් අර අවසාන ආත්මය දිහා බලලා අපි ඒකත් එක්ක සංසන්දනය කරනවා. ඒක සුදුසු නැහැ කියන්නේ. ඒ නිසා අරවින්ද මහත්මයා අපි මේ හැම දෙයක්ම තේරුම් ගන්නට ඕන කරන්නේ ඒ ඒ පුද්ගලයාගේ තරාතිරම. ඉතින් පුද්ගලිකව සහ ධර්මානුකූලව බලනකොට අපට ඒ පිළිබඳව පෙනෙන දේ තමයි යම්කිසි කෙනෙක් හොරකම් කරන්නේ නැතුව වංචා කරන්නේ නැතුව අල්ලස් ගන්න නැතුව මං පහරන්න නැතුව අනුන්ට පෙස්සම් ගහන්න නැතුව හොඳ පින්කමක් කරලා බෝධි පූජාවක් කරලා බුදු ගුණ සිහි කරලා පරිත්‍යාගයක් කරලා ඒ විදිහට තමන්ගේ ජීවිතේ යහපතක් වෙන්න අහිංසක ප්‍රාර්ථනාවක් ඇති කර ගැනීමෙහි ඇති වරද මොකක්ද? එතන යම් වරදක් තියෙනවා නම් තිබිය හැක්කේ ඒ තමන්ගේ ප්‍රාර්ථනාව ප්‍රශ්නා මූලිකද ප්‍රඥා මූලිකද කියන කාරණේ මතයි අපිට ඒක විනිශ්චය කරන්න වෙන්නේ. එහෙම නැතුව අර විදිහට දැන් මේ ලෝකේ බොහෝ දෙනා තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න. දැන් අපි හිතමු නඩුවෙන් දිනන්න කියලා අනිත් පැත්ත පරාජය කරන්න අනිත් පැත්තේ ඉන්න මේ පෙරකදෝරුවන්ට අල්ලස් දෙනවා. ඉතින් එහෙම අපරාධයක් කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පූජා තියලා පින්කමක් කරලා මගේ නඩුව ධාර්මිකව දිනන්න ඉඩ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නම් අර අනිත් පැත්තට අල්ලස් දීලා නඩුව දිනන එකද හොඳ? මේ මිනිස්සයා මේ හොඳ පිංකමක් කරලා අහිංසක ප්‍රාර්ථනාවක් කරලා නඩුව දිනන්නට බලාපොරොත්තු වෙන එක. ඉතින් එහෙම බැලුවොත් අපිට සාපේක්ෂව බැලුවොත් අපරාධ කරනවට වඩා මේ විදිහට මිනිස්සු ගිහිල්ලා අහිංසක විදිහට ඒ තමන්ගේ යහපත් ප්‍රාර්ථනා ඉටු කරගන්න උත්සාහ කිරීම අපට අපරාධයක් කියලා කියන්න බෑ. හැබැයි අපි උත්සාහ කරන්න ඕන මිනිස්සු ඒ ඉන්න තැනින් තව ටිකක් ඉදිරියට ගන්න. අපි අර පෙර දිනෙත් සාකච්ඡා විදි කතා කළේ තිගාල ගෘහපතියා ඒ දිශාවට වැඳ වැඳ ඉන්නකොට ඔහු තාත්තා කියපු වැඩේ කරනවා. තාත්තා කියපු දේවල් නොකරන මිනිසුන් අතර තාත්තා කියපු දේ අවිචාරවත් හරි කරන එක වටිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒන් ඔබට ඔහු ගෙනියන්නට නිවැරදි දර්ශනයක් අන්න ඒ වගේ අපරාධ කරන ලෝකයේ යම්කිසි කෙනෙක් බෝධි පූජා තියලා අර වගේ අපරාධ කරන්නේ නැතුව තමන්ට විවාහයක් හොඳට හරියන්න තමන්ගේ රස්සාව දියුණු වෙන්න දරුවගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා අහිංසක ප්‍රාර්ථනාවක් කිරීම අර අපරාධකරුවන් සමග සංසන්දනය කරනකොට ඊට වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියන්න වෙනවා. හැබැයි ශ්‍රේෂ්ඨ වුණාට ඒ අය ඉන්න තැනින් තව ටිකක් ඉදිරියට ඒගොල්ලෝ අරගෙන යන්නට පුළුවන් නම් ඒක වඩා ශ්‍රේෂ්ඨයි. ඒ නිසා එහෙම ප්‍රාර්ථනා කළාට කමක් නැහැ බෝධිය ළඟ ඕන දෙයක් ගිහිල්ලා ආයාචනා කළාට කමක් නැහැ කියන ප්‍රාථමික තැන ඉන්නේ නැතිව අපි ඒ ඇයට මඟ පෙන්වීමක් කරන්න ඕන ප්‍රාර්ථනාවක් කිරීම සුදුසුයි හැබැයි මේ ප්‍රාර්ථනාව තෘෂ්ණා මූලික ප්‍රාර්ථනාවක් නොවි අපිට ප්‍රඥා මූලිකව ප්‍රාර්ථනාව කරන්න සැලසුම් කරගන්න පුළුවන් නම් වඩා ශ්‍රේෂ්ඨයි එහෙමයි එතකොට ප්‍රඥා මූලික ප්‍රාර්ථනාව කියන්නේ සාංශාරික ප්‍රාර්ථනා විතරක් නෙමෙයි මේ භවයේ Tamanට යහපත් රැකියාවක් නැතිකම නිසා තමන්ගේ කටයුතු ගොඩක් අඩාල වෙනවා. එතකොට දැන් සමහර වෙලාවට අපි දන්නවා රැකියාවට සුදුසුකමක් තියෙනවා. හැකියාවක් තියෙනවා. නමුත් ඔහු ගන්නෙ නැහැ. එහෙම ඕනතරම් සමාජයේ තියෙනවනේ. එහෙමයි. එතකොට ඒකට අල්ලස් දීලා එතනට යනවද? එහෙම නැත්නම් කුසලයකින් අර තමන්ගේ අකුසල බලය යටපත් කරනවා. දැන් අරවින්ද මහත්තයා දැන් අපි දකිනවා සමහර දේවල් වලට කොච්චර සුදුසුකම් තිබුණත් මිනිසුන්ට සාංශාරික වශයෙන් කරගත්තු බාධක තියෙනවා. අපි දන්න එක පවුලක තරුණ දරුවෙක් ඒ දරුවා හොඳ දක්ෂයෙක්. ගැහණු දරුවේ. එතකොට කොච්චර දක්ෂකම් තිබුණත් විභාගයකට කඩයිමකට ගිය ගමන් ඒ දරුවට ලකුණු අඩු වෙනවා. එහෙමයි. එන්න මුලදි මුලදි මව්පියොත් හිතුවේ මේක හිතාමතා තමන්ගේ දරුවට කරන අසාධාරණයක්. අන්තිමට ඒගොල්ලෝ මේ ගැන නොඑක් විදියට සොයලා බලලා ඔය පෙර භවයේ සම්බන්ධව එහෙම කරුණු කියන තැනකින් තොරතුරු විමසලා බැලුවට පස්සේ ඒ අයට දැනගන්න ලැබිලා තියෙන්නේ මොකක්ද මේ දරුවා පෙර භවයක ගුරුවරියක් හැටියට කටයුතු කරලා තියෙනවා. එතකොට බොහොම කැප වෙලා ශිෂ්‍යයින්ට උගන්වලා තියෙනවා. හැබැයි අර තමන්ට හිතවත් මව්පියන්ගේ ශිෂ්‍යයින්ට විශේෂත්වයක් කරලා තමන්ට අහිතවත් මව්පියන්ගේ දරුවන්ට ටිකක් අඩන්තේට්ටම් කරලා පීඩා කරලා ඒ අයගේ ලකුණු අඩු කරලා ඒ අය පල්ලෙහාට දාලා Tamanට හිතවත් අයගේ දරුවන් ඉස්සරහට ගෙනියන්න කටයුතු කරලා. ඒතර ඒ කර්ම විපාකය තමයි දරුවන්ට කැප වෙලා උගන්වපු නිසා දක්ෂතා දියුණු වුණා. හැබැයි අර දරුවන්ට කරපු අසාධාරණය නිසා යම්කිසි තීරණාත්මක කඩයිමකදී කොහොම හරි ඒ දරුවන්ට ලැබෙන ලකුණු ප්‍රමාණය අඩු වෙනවා. එහෙමයි. එතකොට සුදුසුකම් තියෙනවා. සුදුසුකම් තිබුණාට ඒ කඩයිම පනින්න බෑ. ඒ මොකද්ද? ඒ තමන්ම කරගෙන තියෙන කර්ම ශක්තිය. ඉතින් එබඳු තැන්වලදී අපට හොඳ කුසලයක් කරලා මට සුදුසුකම් තියෙනවා මට හැකියාවන් තියෙනවා ඒ නිසා මට මේ රැකියාවේ උසස් වීම ලැබෙන්න සාධාරණ විදිහ. ඒ නිසා මට මේ රැකියා අවස්ථාව નિවරදිව ලැබෙන්න සාධාරණ විදිහට කියලා අදිෂ්ඨාන කරගන්නවා නම් ඒ තනත්තා කරන්නා වූ කුසලයෙන් අර අකුසලයේ යට කරන්න තරම් දක්ෂ නම් හැකියාව තියෙනවා නම් ඒ තනත්තාගේ පැතුම ඉටු කරගන්නට පුළුවන් අවශේෂ සුදුසුකමුත් තියෙනවා. එහෙමයි. ඉතින් අපි හිතමු කෙනෙක් සුදුසුකම් දිනු කරගන්නෙත් නැතිව හැකියාව දිනු කරගන්නෙත් නැතුව දිනපතා බෝධි පූජා තියලා අනේ මට හොඳ රස්සාවක් ලැබේවා කියලා හිතනවනම් ඒක අර මේ ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක් වෙනවා. ඒ කියන්නේ සාධක නැහැ ප්‍රාර්ථනාව තියෙනවා. එහෙමයි. දැන් අපි දන්න සමහරු එහෙමත් ඉන්නවා. ඒගොල්ලෝ දරුවා පාඩම් කරනවද ඒ ගැන උනන්දු වෙනවද කියලා මොකුත් නැහැ. දරුවා විභාගයට ගිය වෙලේ ඉඳලා විභාගෙ ලියලා ඉවර වෙනකන් තාත්තයි අම්මයි පන්සලට ඇවිල්ලා පොදි පූජා පෝදි පූජාතිය තියා අනේ මගේ දරුවා හොඳට සමත් වෙන්න ඕන හොඳට විභාගෙට යන්න පුළුවන් වෙන්න. ඔහොම කී කියා ප්‍රාර්ථනා. ඉතින් අර ඒක හරියට දැන් යැදීමක් <laughs> යැදීමක් පමණයි. යැදීමක් පමණයි. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන බුදුහාමුදුරුවන්ට පූජා තියලා ප්‍රාර්ථනාවක් කරපු පමණින් විභාග සමත් වෙන්නේ නැහැ. ඒ පමණකින් රස්සා හරියන්නේ නැහැ. ඒ පමණකින් නඩුහබ දිනන්නේ නැහැ. ඒ පමණකින් විවාහය හරියන්නේ නැහැ. ඒවට අවශේෂ සුදුසුකනුත් හදා ගන්නට ඕන. ඒ සුදුසුකනුත් හදාගෙන සුදුසුකම් තිබියදී සාධක සම්පූර්ණ වෙලා තිබියදී යම්කිසි කර්ම බාධකයක් නිසා ඒවා අවහිර වෙනවා නම් අන්න ඒ කර්ම බාධකේ යටපත් කරන්න හොඳ කුසලයක් කරලා ප්‍රාර්ථනාවක් කිරීම තුළින් ඒ බාධකේ ඉවත් කරගෙන තමන්ගේ යහපත් ප්‍රාර්ථනා ජයග්‍රහණය කරන්න. ඒ නිසා නිකන් අපි අන්ධභාවයටපත් වෙලා භක්තියෙන් මොසපත් වෙලා බෝධි පූජාව තියලා ප්‍රාර්ථනා කළොත් ඔක්කොම හරියයි කියන ආකල්පෙන් නම් ප්‍රාර්ථනා කරන්නේ එතන තියෙන ප්‍රාථමික මානසික. එහෙම අපි. ඒක අර සුදුසුකම් සපුරාගෙන ඒ සඳහා සාංශාරික වශයෙන් කර්මානුරූපෝ යම් කිසි බාධකයක් තියෙනවා නම් ඒ බාධකේ ජය ගන්නට අපි හොඳ පින්කමක් කරලා ඊට යෝග්‍ය පින්කමක් කරලා හොඳ ප්‍රාර්ථනාවක් කිරීම වරදක් කියලා කියන්න බෑ. එහෙමයි. ප්‍රඥාව අවදි කරගත්තාට පස්සේ මේ ධර්මයේ විනිශ්චය කර ගැනීම මොනතරම් සරලද? අපේ සාමින් වහන්සේ අපිට මේ පහදිරමින් ඉන්නේ කාරණාව පිළිබඳව. අපි ඉක්මනින්ම ප්‍රධාන පාරක පැඳිරියට යොමු වෙලා නැවතත් සම්බන්ධ වෙමු. අපි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේත් එක්ක සාකච්ඡා කරමින් සිටින්නේ මේ ප්‍රාර්ථනාවක් කොහොමද අපි සඵල කරගන්නේ කියන එක. පුණ්‍ය කර්මයක් කරලා ප්‍රඥාවන්ත ස්වභාවයෙන් අපේ ප්‍රාර්ථනා සඵල කරගන්නේ කොහොමද කියලා. අපේ ස්වාමීන් වහන්සේ අපිට එහෙම ප්‍රාර්ථනාවක් සඵල කරගන්නවා වගේම ඒ ප්‍රාර්ථනාවට අවශ්‍ය කරන සාධක කොයි විදිහටද සම්පාදනය කරගන්න ඕනේ? ඇත්තටම අරවින්ද මහත්මයා දැන් ප්‍රාර්ථනාවක් සඵල වෙන්නේ අපි මුලිනුත් සිහිපත් කළා ඒකට අදාළ සාධක ගොනුනොත් පමණයි. එහෙමයි. ඒතර සාධක නැතුව අපි ප්‍රාර්ථනා කිරීම නිකන් යැදීමක් පමණයි. එහෙමයි. අපි දක්ෂ වෙන්නට ඕන ප්‍රාර්ථනාවට අනුරූපීව සාධක ගොඩනගන්න. ඒක ප්‍රාර්ථනාවෙන් ප්‍රාර්ථනාවට වෙනස් වෙනවා. දැන් ප්‍රධාන සාධකේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ කෙලස් නැසීම නම් අපේ ඒ කියන්නේ විමුක්තිය ලැබීමනේ. එහෙමයි. ඒතර විමුක්තිය ලැබීම නිවන් දැකීම කියන මොන වචනයෙන් කිව්වා වුණත් එතනදි සිද්ධ වෙන්නේ කෙලස් ප්‍රහාණය. එහෙම අපේ සාර. එතකොට අන්න ඒ විදිහට ප්‍රාර්ථනාවේ තියෙන ස්වභාවය අපි ඉස්සලා තේරුම් කරගන්න. එහෙමයි. දැන් හුඟක් වෙලාවට අපි යම් යම් ප්‍රාර්ථනා කළා වුණාට ඒ ප්‍රාර්ථනාවේ ස්වභාවය අපි හරියට හඳුනාගන්නේ. දැන් මේ කතා කරන මට වුණත් ඒ ප්‍රශ්නය දිගු කලක් තිබුණා අරවින්ද මහත්මයා. ඒ කියන්නේ මම එක්තරා කාලයක් ගල් වෙනකට ගිහිල්ලා භාවනා කළා. දැන් ඒ කාලේ එහෙම මගේ ඔළුවේ තිබුණේ අපි දැන් මෙහෙම උත්සාහ කරනකොට භාවනා කරනකොට සිල් රකින්නකොට දන් දෙනකොට මෙහෙම කරනකොට යම් අවස්ථාවක අපි සෝවාන් වෙනවා. අන්න එහෙම එකක් තමයි මගේ ඔළුවේ තිබුණේ. ඉතින් ඒ නිසා මම කල්පනා කළා මේ මිනිස්සුත් එක්ක ඉඳගෙන මේක කරන්න බෑ මම වෙන් වෙලා හොඳට ඒකට කැප වෙන්න ඕන. එතකොට මට සෝවාන් වෙන්න පුළුවන් කියලා. ඉතින් එහෙම කරගෙන යනකොට මගේ මනසේ යම් යම් කෙලස් මතුවෙන බව මට දැනුණා. ඉතින් ඒක ඒවා කොහොමද දුරු කරන්නේ කියලා ඔහොම නැවත නැවත නැවත නැවත කල්පනා කරනකොට ඒක මගේ අත්දැකීමක් කියන්නම්. ඒ කියන්නේ දැන් මිනිස්සුන්ගේ දාන මාන පාංශ කුලේ සියල්ලෙන්ම අයින් වෙලා තමයි මං ගල්ලෙනට ගිහිල්ලා ඒ බණ භාවනා කළේ. එහෙමයි. ඉතින් කලාතුරකින් අර සමීපතම අය ඔන්න ගල්ලෙනට හොයාගෙන එනවා අනේ ස්වාමීන් වහන්සේ තාත්තා නැති වුණා හත් දවසේ බන්ට ඔබ වහන්සේ කොහොම හරි අනේ වඩින්න ඕන බෑ කියන්න එපා. දැන් මෙහෙම කියනකොටම මට ටිකක් තරහ එනවා. ඒ මොකද මට හිතෙන්නේ දැන් මේ පන්සලේ ඉඳලා මේ මිනිසුන්ගේ කරච්චලේ නිසා ගල්ලෙනට ආව දැන් මෙතනටත් හොයාගෙන එනවා. මම මේ ඉක්මනට නිවන් දකින්න උත්සාහ කරනවා මේ මිනිස්සු ඇවිල්ලා මේ කකුලෙන් අදිනවා වගේ එකක් තමයි මට පෙනෙන්නේ. ඉතින් ඔහොම නැවත නැවත සිද්ධ වෙනකොට මට දැනෙන්න ගත්තා දැන් පන්සලේ ඉන්නවටත් වඩා මගේ මනසේ කෝපය මතුවෙනවා දැන්. දැන් පන්සලේ ඉන්නකොට ඒ කවුරු හරි මට ඇවිදින් ආරාධනාවක් කළාම පුළුවන් නම් පුළුවන් කියලා බාර ගන්නවා බැරි නම් බෑ කියලා බැහැර කරනවා ඒක එතනින් ඉවරයි. දැන් එහෙම නෙමෙයි අර ආරාධනා ගන්න එනකොටම කියනකොටම මට තරහ එනවා. එහෙම. ඉතින් හැබැයි දැන් මට තරහ එනවා කියලත් මට දැනෙනවා ඇයිද එහෙම තරහ එන්නේ කියලා හිතනකොට මට මගේ දෝෂයක් පේන්නේ අර මිනිස්සුගේ දෝෂයමයි මට පේන්නේ. නමුත් මෙතන මොකක් හරි පටලවිල්ලක් තියෙනව නේද කියලා ඔය ගැන දීර්ඝ කාලයක් කල්පනා කරනකොට කරනකොට මට වැටහෙන්න ගත්තා ඇත්තටම මිනිස්සු නෙමෙයිනේ මගේ නිවන් මාකට බාධා කරන්නේ මගේම ක්ලේශයන්. නීවරණ ධර්ම වෙන්නේ පුද්ගලයෝ නෙමෙයි ක්ලේශයන්. කාමච්ඡන්ද ව්‍යාපාද ආදියයි නීවරණයනේ. ඒතර දැන් මගේ මනසේ ඇති වෙන ව්‍යාපාදේ මට බාධා කරනකොට මං හිතන්නේ අර මිනිස්සු මට බාධා කරනවා. ඊට පස්සේ ඇයි ඉතින් එහෙම මම කල්පනා කරන්නේ? ඇයිද මට මෙච්චර මේ සරල කාරණේ වැටහුන්නේ නැත්තේ? දැන් නිත්යයට මං කියා දෙනෝනේ නීවරණ ධර්ම වලින් බාධා වෙන හැටි. එතකොට ඒකම ඇයිද මට වටහා ගන්න බැරි? එතකොට මට දැනෙන්න ගත්තා. එහෙම වටහා ගන්න බැරි උනේ ඇයිද? මම ඉක්මනින් නිවන් දකින්න ඕන කියන අරමුණත් එක්කයි කටයුතු කරන්නේ. දැන් අර ඉක්මනින් නිවන් දකින්න ඕන කියලා හිතනකොට ප්‍රාර්ථනාව හොඳයි. හැබැයි ඒකත් එක්කලා අපිට නොදැනුවත්වම එක්තරා තෘෂ්ණාවක් මතුවෙනවා. අනිත් අය ගැන නොසලකා අනිත් අයට මොනවා වුණත් කමන්නේ මං ඉක්මනට පැන ගන්න ඕන. මං ඉක්මනට ගැලවෙන්න ඕන. මට දුක් විඳින්න බෑ. මම සුවසේ ඉන්න ඕන. එතකොට අවසානයේ අර අවේදිත සුඛය කියන තැනකට නෙමෙයි අපි විඳින්නා වූ සුවයක් අපේක්ෂා කරමින් අපි දඟලනවා අර පරාර්ථ චර්යාව කියන එක පැත්තකට එතකොට මෙච්චර මනස පටු වෙනවනේ කියලා දකිනකොට තමයි මට වැටහෙන්න ගත්තේ මේ මේ ප්‍රාර්ථනාවත් එක්කත් අවසානයේ අපේ මනස ඇතුළට හැකිලෙනවා විවෘත වෙන්නේ නැත. එහෙමයි. ඉතින් එහෙම උනේ මොකක් නිසාද? නිවන් දකින්න ප්‍රාර්ථනා කිරීම නිසා නෙවෙයි. නිවන කියන්නේ මොකක්ද කියලා හරියට අර්ථකථනය කර ගැනීම නොගැනීම. ඊට පස්සේ ওই කාරණා ටික වැටහුණාට පස්සේ මගේ ප්‍රාර්ථනාව මං වචන වශයෙන් වෙනස් කළා. දැන් එතෙක් මම ප්‍රාර්ථනා කළේ මට ඉක්මනට නිවන් දකින්න ලැබේ. ඊට පස්සේ මම ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තා මට ඉක්මනට කෙලෙස් නසන්න ශක්තිය ලැබේ. එතකොට අර පුද්ගලයොත් එක්ක ගැටෙන හෝ අනිත් අය මට බාධා කරනවා කියලා හැඟෙන හෝ ඒ හැම අවස්ථාවකම මට යම්කිසි ආවර්ජනයක් එනවා නෑ මම මේ දඟලන්න ඕන කරන්නේ අනිත් අය එක්ක ගැටුමක් නෙමෙයි මට තියෙන්නේ අනිත් අයත් එක්ක ප්‍රශ්නයක් නෙමෙයි මට තියෙන්නේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ කෙලස් ධර්ම. එතකොට මේ කෙලස් ධර්ම දුරු කරන්නයි මම මේ කටයුතු කරන්නේ. ඒ ප්‍රාර්ථනාව නැවත නැවත තහවුරු කරගන්න පටන් ගත්තට පස්සේ මට ගල්ලනේද ඉන්නේ පන්සලේද ඉන්නේ මහමගද ඉන්නේ මිනිස්සුන්ගේ වැඩද කරන්නේ පෞද්ගලික වැඩද කරන්නේ ආගමික වැඩද සමාජීය වැඩද ඒ කොයිකද කියන එක ගැටලුවක් නැතුව ඒ කොතනත් කොයි දේ කළත් මා විසින් කළ යුත්තේ මනසේ කෙලෙස් උත්පාදනය වෙනවද නැද්ද කියලා තේරුම් අරගෙන ඒවා දුරු කරන්නට කටයුතු කිරීමයි කියන මේ අවබෝධය ඇති කරගත්තට පස්සේ බොහෝ වැඩ කරන්නත් පුළුවන් වුණා බොහෝ අනිත් අයට උදව් කරන්නත් පුළුවන් වුණා ඕන තරම් කාර්යබහුලව ජීවිතේ ගෙවන්න පුළුවන් නමුත් Tamange පරමාර්ථයෙන් ගිලිහෙන්නේ නැතු. එහෙමයි. ඉතින් අන්න ඒ වගේ අපි ගොඩක් දෙනාට වෙන්නේ අපිට ප්‍රාර්ථනා තිබුණා වුණාට ඒ ප්‍රාර්ථනාවේ ස්වરૂපය අපි හරියට විග්‍රහ කරගන්න. මොකද්ද එතනදි වෙන්න ඕන? මොකද්ද කෙරෙන්න ඕන? මොනවද එතනදි මතුවෙන්න ඕන ගුණයන්? මොනවද තියෙන්න ඕන සුදුසුකම්? ඉතින් ඒ සුදුසුකම් ටික හරියට හඳුනාගත්තේ නැති වුනහම අපිට සුදුසුකම් සම්පාදනය කරන්න. එතකොට අපි නිකන් ප්‍රාර්ථනාව කර කර යනවා. සුදුසුකම් ගොඩ නැගෙන්නේ එතකොට දැන් නිවන පිළිබඳ ප්‍රාර්ථනාව අපි සිහිපත් කළානේ සම්මා සම්බෝධි පච්චේක බෝධි ශ්‍රාවක බෝධි කියලා අවස්ථා තුනක් තියෙනවනේ නිවන් අවබෝධ කර. එතකොට දැන් තමන් තේරුම් ගන්නට ඕන මම නිවන් අවබෝධ කරන්න යන්නේ සම්මා සම්බෝධියෙන්ද. ඒතකොට සම්මා සම්බෝධියෙන් නම් එතන ස්වභාවය හරියට තේරුම් අරගෙන තමයි ඒ ප්‍රාර්ථනාවට අනුව තමන්ගේ සාධක ගොඩනගන්නේ. එහෙම. ඉතින් එතනට යනවා නම් මහා කරුණා මහා ප්‍රඥා දිනු කරන්නට ඕන. එතනදී අර හැම පාරමිතාවක්ම පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් සම්පාදනය කරන්න. ඊළඟට තමන් පච්චේක බෝධියෙන් නිවන් දකින්නට අදිෂ්ඨාන කරගෙන යනවා නම් ඒ සඳහා පාරමී උපපාරමී වශයෙන් සම්පූර්ණ කරන්න. ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්න උත්සාහ කරනවා නම් පාරමී වශයෙන් ඒවා සම්පූර්ණ කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඒ ශ්‍රාවකයෙක් හැටියට නිවන් දැකීමේදී තමන්ගේ විශේෂ ප්‍රාර්ථනා තියෙනවා. අපි අර මුලින් සිහිපත් කළා වගේ ප්‍රඥාවෙන් අග්‍ර වෙන්න, 이르දියෙන් අග්‍ර වෙන්න, දිවසින් අග්‍ර වෙන්න. ඒතකොට එහෙම පැතුම් තියෙනවා නම් ඒ ගුණය මොකද්ද? කියලා හඳුනාගෙන ඒ අදාළ ගුණය සසරේ අනුක්‍රමයෙන් දියුණු කරන්න වැඩපිළිවෙලක් සකස් කරගන්න. ඒක අනිත් අයට සාපේක්ෂව තීරණය කරන්න බෑ. ඒක තමන්ගේ ප්‍රාර්ථනාව සහ තමන්ගේ විශේෂ අදිෂ්ඨාන වලට අනුව ඕන තමන්ගේ භව ගමනේ ಗುಣධම් වැඩිම තීරණය. ඉතින් අන්න ඒ විදිහට අවසාන ප්‍රාර්ථනාව මොකක්ද කියලා තේරුම් අරගෙන ඒ ප්‍රාර්ථනාවට අනුකූලව තමයි තමන්ගේ ගමන් මඟ තමන් හසුරුවා ගන්න ඕන. අනිත් එක තමයි දැන් අරවින්ද මහත්මයා අර මුලින් සඳහන් කළා දාන සීල භාවනා කියන මේ පුණ්‍යක්‍රියාවන් સિદ્ધ කරනකොට දැන් අපි කෙලස් නසන්නට නෑන්නේ. එතකොට කෙලස් නසන්නට යන ගමනේදී අපි මට කෙලස් නැසීම පිණිස හේතු වේවා කියන අදහසින් අපි දන් දෙනවා. එහෙමයි. දානේ පරමාර්ථය විය යුත්තේ ඒක නෙවෙයි. දාණය දැන් අපි හිතමු උදාහරණයක් හැටියට අපි මුලිනුත් කිව්වනේ ජීවමාන කෙනෙකුට දන් දීමයි ජීවමාන නැති කෙනෙකුට දන් ජීවමාන කෙනෙකුට දන් දීමේදී අරමුණ වෙන්න නැත්තේ ජීවත්ව ඉන්න කෙනා සුවපත් කරන්න ಗುಣධම් වඩන්න යහපතක්. එහෙමයි. ජීවත්ව නැති කෙනෙක් වෙනුවෙන් පූජා කරනවා නම් උන්වහන්සේගේ ගුණය සිහිපත් කරලා අපේ ගුණ නුවණ දියුණු කරගන්න. එතකොට අත්හැරීම කියන එක අද ගොඩාක් දෙනා පටලවාගෙන ඉන්නවා දානය සහ අත්හැරීම. එතකොට දානයේහි යම්කිසි අත්හැරීමක් තියෙනවා. හැබැයි අපි විශේෂයෙන් තේරුම් ගන්න ඕන දේ තමයි දාන පාරමිතාව සහ නෛෂ්කාම්‍ය පාරමිතාව කියලා කියන්නේ පාරමිතා දෙකක්. නෛෂ්කාම්‍ය පාරමිතාව කියලා කියන්නේ කාමයන් අතහැරීම. එහෙමයි. තමයි යම් දෙයකට කැමති නම්, ඇලෙනවා නම්, බැඳෙනවා නම් ඒ ඇලිලා බැඳිලා තියෙන දේ අත්හරින්නට ඕන. ඒ ඇලීම සහ බැඳීම අත්හරින්නට ඕන. වස්තුකාමයේ අත්හරින්නත් ඕන, ක්ලේශකාමයේ අත්හරින්න. වස්තුකාමයේ කියලා කියන්නේ ද්‍රව්‍ය හෝ පුද්ගලයා, ක්ලේශකාමයේ කියලා කියන්නේ ඒ පිළිබඳව තියෙන ඇලීම් සහගත මනෝභාවය. තෘෂ්ණා මූලික. එතකොට දැන් මේ දෙකම අතහරින්නට කටයුතු කරද්දී අපට වැදගත් වෙන්නේ ඒ වස්තුන්ගේ ද්‍රව්‍යයන්ගේ තියෙන નિસරු බව, අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව තේරුම් අරගෙන තමයි අපි ඒවට තියෙන ඇල්ම දුරු කරන්න. දානය කියන එකේදී තියෙන ඊට වඩා වෙනස් දෙයක්. දානය කියලා කියන්නේ තමන් සන්තක දෙයින් අනුන්ට යහපතක් කිරීම. අනුන් සුවපත් කිරීම. එතකොට දැන් උදාහරණයක් හැටියට මෙහෙම හිතන්නකෝ. දැන් මේ කණ්ණාඩි දෙක ගැන තියෙන ඇල්ම මට දුරු කරගන්න. ඊට පස්සේ මං කියනවා අනේ අරවින්ද මහත්මයා මට මේක අත්හැර ගන්නට ඕන මට මේක ගැන තියෙන ඇල්ම අත්හරින්න ඕන මේක ඔබතුමා මන් දෙනවා. මේක අරන් පාවිච්චි කරන්න. ඉතින් ඒක මහා අපරාධයක්නේ. නේද? දැන් මට මේකෙන් ගැලවෙන්න තව කෙනෙකුගේ ඇඟේ ගහන්න. එහෙම. ඊට පස්සේ එයාගේ ඇහැට මේක හරියනවද නැද්ද දන්නෙත් නෑ. දැන් මං වෙනුවෙන් මට අතහැරීම පුරුදු කරගන්න මගේ දාණය සම්පූර්ණ වෙන්න ඔබතුමා මේක පාවිච්චි කරන්න. ඉතින් ඒක නිකන් ආත්ම තෘෂ්ණාව මුල් වෙච්ච වැඩක් විතරයි. එහෙම නෙමේ මම අරවින්ද මහත්මයාට කණ්ණාඩි දෙකක් පරිත්‍යාග කරනවා නම් මේ මගේ අත්හැරීම පුරුදු කරගන්න නෙමෙයි මම ඒක කරන්න නැත ඔබතුමාගේ නේත්‍ර දෘෂ්ටිය යහපත් කරන්න. ඔබතුමාට තියෙන අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. එතකොට ජීවත්ව සිටින පුද්ගලයෙකුට අපි දානයක් දෙනවා නම් පරිත්‍යාගයක් කරනවා නම් එහි පරමාර්ථය වියුත්තේ මගේ ඇඟ බේරගන්න එක නෙමෙයි. මම ගැලවෙන එක නෙමෙයි. එහෙම වුණොත් වෙන්නේ අර මේ අසරණයින්ට පිහිට වෙන්න දේවල් ඉල්ලන්න එනවා ඒ වෙලාව හොඳම වෙලාවක් මගේ කබඩ් එක අස් කරගන්න මගේ අල්මාරිය අස් කරගන්න මේ තියෙන පරණ ටික ඔක්කොම දීලා දානවා කියලා අන්න ඒ වගේ වැඩක් වෙනවා ඒ කියන්නේ දැන් මගේ කුණු ගොඩ අස් කරගන්න අනුන්ගේ ඇඟේ ගන්නවා එහෙමයි ඒ ටික එහෙම නෙමෙයි තමන් පරණ ඇඳපුවා වුණත් කමක් නැහැ දුන්නට ඒ අල්මාරිය අස් කරගන්න නෙමෙයි දිය යුත්තේ අනිත් මිනිස්සු අසරණයි අඳින්න එකක් නැහැ ඒ නිසා මට හොඳ දෙයක් අරන් දෙන්න බැරි නම් මගේ ගාව තියෙන පරණ ඇඳුම් ටික හරි තාම පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක හරි මේ මිනිසුන්ට පාවිච්චි කරන්න දෙනවා. ඒක හොඳ අදහසක්. එහෙම. ඒ කියන්නේ අපේ ස්වාමීන් ප්‍රතිග්‍රාහකයාගේ අවශ්‍යතාවය ගැන අවශ්‍යතාවය ගැන සංවේදී වෙනවා. මේ මගේ වැඩේ කරගන්න එක නෙමෙයි. මම මේකෙන් ගැලවෙන එක නෙමෙයි. ඒ නිසා ලබන තැනැත්තාට සුවයක් ඇති කරන්න. ඒ තැනැත්තාට යහපතක් කරන්න. ඒ තැනැත්තා ගුණ නුවණින් වඩන්න. ඒ තනත්තාට અભිවෘද්ධියක් කරන්න මට කොච්චර කැපකිරීමක් කරන්න බලද? ඒ කැප කරන්නේ ධනයද, ආහාරද, ඇඳුම්ද, ගේ දොරද, ඉඩ කඩම්ද, කාය ශක්තියද, ශ්‍රමයද, කාලයද ඒක අවස්ථාවත් එක්ක තීරණය නමුත් පරමාර්ථයේ වියුත්තේ මගේ ශක්ති ප්‍රමාණයෙන් අනිත් කෙනා සුවපත් කෙනෙක්. එතකොට දාණය කියන්නේ ඒකයි. අත්හැරීම කියලා කියන්නේ ඒ කාමයන්හි තියෙන નિસරු බව තේරුම් අරගෙන ඒ ඒවාට තියෙන ඇලීම බැඳීම දුරු කරන්නට ක්‍රියා කරනවා. එතකොට ওই දෙක දෙක. හැබැයි දැන් ඔය පටලවාගෙන තියෙන්නේ මොකක් නිසාද? දානෙහිත් යම් අත්හැරීමක් තියෙනවා. ඒ කියන්නේ අනිත් කෙනාගේ යහපත වෙනුවෙන් අත්හරින්නට පුළුවන්. අනිත් කෙනාගේ යහපත වෙනුවෙන් කැපකිරීම කරන්නට පුළුවන්. එතකොට එතනත් අත්හැරීමක් තියෙනවා. හැබැයි අනිත් කෙනාගේ යහපත වෙනුවෙන්. අර නයිස්කාම්මේදී අත්හැරීම කියලා කියන්නේ નિසරු බව දැන. ඉතින් දානයේදී નિසරු බව හිතලා අත්හරින්න පුරුදු වුණොත් එහෙම එතනදී මගේ ගැලවිජ්ජාවට අනිත් කෙනා බිල්ලට තියලා මට ගැලවෙන්න ඔබ මේක බාරගන්න. එහෙමයි. ඉතින් ඒක ඊටාම පටුවාකමක්. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන දානය කියන්නේ එක් පාරමිතාවක්, නෛෂ්කාම්‍ය කියන්නේ තවත් පාරමිතාවක්. දානයේදී වැඩෙන්න ඕන ගුණය තමයි මට අවශ්‍යද මට අවශ්‍ය නැද්ද කියන එක නෙමෙයි එතන වැදගත් වෙන්නේ මට කොච්චර අවශ්‍ය වුණත් අනිත් කෙනාගේ අවශ්‍යතාව වෙනුවෙන් මට යම්කිසි කැපකිරීමක් කරන්න පුළුවන් නෛෂ්කාමයේ දිවිය යුත්තේ මේ සංස්කාර ධර්මයන්ගේ nissarattwe නුවණින් තේරුම් අරගෙන ඒවා පිළිබඳව තියෙන අල්ම තෘෂ්ණාව දුරු කිරීම. අන්න ඒ වගේ අපි දැන් අවසාන පරමාර්ථය තේරුම් ගන්නත් ඕන ඒ පරමාර්ථයට අනුරූපීව ಗುಣධම් වඩනකොට ඒ පුහුණු කරන ගුණයට අදාළ පරමාර්ථය හරියට තේරුම් ගන්නත් ඕන. දානය කියන්නේ මොකද්ද? සීලය කියන්නේ මොකද්ද? භාවනාව කියන්නේ මොකද්ද? බුද්ධ පූජාව කියන්නේ මොකද්ද? ඒවැදී කොහොමද ಗುಣ වැඩෙන්නේ කොහොමද මනස හසුරව ගන්න ඕන කියලා හරියට තේරුම් අරගෙන පුහුණු කළොත් තමයි අපිට ප්‍රාර්ථනාවට සමගාමීව සාධක දියුණු කරන්න පුළුවන්. එහෙමයි. එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත් සරල භාෂාවෙන් අපිට තේරෙන ස්වභාවයෙන් මේ ප්‍රඥාව තුළ කොයි විදිහටද අපිට මේ දහම් මඟ විවෘත කරගන්න මේ දහම විනිශ්චය කරගන්න ලැබෙන්නේ කියන එක පාදා දෙමින් සිටින්නේ. ඉතින් අදට අප වෙනුවෙන් වෙන්න වූ කාලය අවසන් වෙන නිසා අද අපි ඔබගේ නිවසෙන් සමුගන්නවා. ලබන සතියේත් සුපුරුදු වේලාවටම හරවත් මෙවැනි දහම් වැඩසටහනකින් ඔබගේ නිවසට එන බලාපොරොත්තු වෙන්න. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ වෙනදා වගේම අපි ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරනවා මේ සිදු කරගත්තා වූ ධර්ම දානයේ කුසලයෙන් ඔබ වහන්සේගේ සාසනික ගමන් මඟ තව තවත් ශක්තිමත් වෙන්නට මේ හේතු වාසනාම වේවා. ඔබ වහන්සේට නිබඳ ආරක්ෂාව සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් ලැබේවා කියලා. ඒත් එකම සියස මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමන් අධ්‍යක්ෂකතුමන් ඇතුළු අප කාර්ය මණ්ඩලයටත් මේ සිදු කරගත්තා වූ පුණ්‍ය මහිමේ අපි අනුමෝදන් කරනවා තව තවත් මෙවැනි ශාසනික සේවාවන් කරන්නට අප කණ්ඩායමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා. ඒ වගේම මේ වැඩසටහනට දායක වෙන සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටම මේ මහත් වූ කුසලය අපි සතුටු සිතින් අනුමෝදන් කරනවා මේ සංසාරේ සුවෙන් ගමන් කර ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්නට. නැවතත් දවසක මෙවැනි හරවත් වැඩසටහනකින් අපි ඔබ හමු වෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි